ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිකාරී ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහගොල්ලේ සෝම වංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ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 गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि बुद्धं समितम् යම්පි සංඝං සරණං ගච්ඡාමි තත්යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං ආමභන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදා භාවනා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවා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 සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්මං ආමභන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සෝතානන්ද බික්ඛෝ අස්සන්தோ සමානෝ ඉමස්මින් ධම්ම විනයේ උද්දින් විරෝධයෙන් වේපොල්ලං ආපන්දිස්සති තේනේ තං තානං විඤ්ජති සෝතානන්ද බික්ඛෝ දුස්සීලෝ සමානෝ අපස්සතෝ සමානෝ දුම්බචෝ සමානෝ පාපමිත්තෝ සමානෝ කුසීතෝ සමානෝ මුත්තස්සති සමානෝ අසන්තුට්ඨෝ සමානෝ පාපිච්ඡෝ සමානෝ මිච්ඡාදිට්ඨිකෝ සමානෝ ඉමස්මින් ධම්ම විනයේ මුන්දින් විරෝධින් වේ පොල්ලං ආපංජිස්සති තීඨාන මේතං විඤ්ජති සද්ධා බුද්ධ සම්පන්න කාරුණික සදාවක් පින්නතුනේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරෙන්නේ කොහොමද දිනුවන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරමින් දේශනා කොට වදාළ වටිනාම සූත්‍ර දේශනාවකටයි තේ පාලි දේශනාවක් මේ කියෝනේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වෙන කාලෝචිත ධර්මානුශාසනාවකටයි තේ දේශනාවක් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන පින්නතොල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමයි ඒ කටයුතු වලට එළඹී වාසය කරන්නේ. තුනුරුවන් කෙරේ ගෞරවය ඇති කරගෙන අනේක විද අනුසස් ලබා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් එක්සිතව ඒ මේ දේ කල්පනා කරන්නේ නැතව තන්පත් වෙලා සිටිනවා. කායික සෝය මානසික සෝය හම්බ වෙනවා. ඒ වගේම ආයුෂ වරණ සපබල ප්‍රඥා කියන අනුසස් පහ අපට ලැබෙනවා. කවර ලෝකයේ කොපන්නත් බුද්ධිමතෙක් වෙලා උපත ලබනවා. බුද්ධිය ලබාගත්තාය කියන්නේ සියල්ලම ලබාගත්තා හා සමානයි. එක වචනයක් ඇසෝ කෙනෙහිම දරා ගන්න පුළුවන් හොඳ සිහි කල්පනාවක් හම්බ වෙනවා. එන්න එක තමයි පළවෙනිම ආනිසංශය අපට ලබන්න ඕන. සෑම ගුණධර්මයක් දිනු කරගන්න අධ්‍යාපනයෙන් ඉහළට යන්න, රැකේ රස්සාවන්ගෙන් ඉහළට යන්න, දෛනික කටයුතු වලින් ඉහළට යන්න, ආධ්‍යාත්මික ගුණ සම්පත් වලින් ඉහළට යන්න අවශ්‍ය කරන දේ තමයි ඥාන සම්පත්තිය. ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් ඥාන සම්පත්තිය අපට හම්බ වෙනවා. ඒ ඥාන සම්පත්තිය අනේක ಜಾති සතසහස්ත්‍රයන්හි හම්බ වෙනවා. වෙන ආමිෂ පූජාවන් වලට වඩා ධර්ම දානමේ පින්කම අනන්ත කුසල සම්භාර ධර්මයක් අපට හම්බ වෙනවා. මනුෂ්‍ය ලෝකේ උපන්නත්, දෙව්ලෝ උපන්නත්, බඹලෝ උපන්නත්, පිටසක්වලක උපන්නත් මේ කියන ලබන ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ආනිසංස සම්පත්‍ය අපට ලැබෙනවා. ඒ වගේම තණ්හාව අඩෝ, තරහව අඩෝ, ඊර්ෂ්‍යාමාන කෝ ක්‍රෝධ අඩු හොඳ ජීවිතයක් හම්බ වෙනවා. ඒක විශේෂ වර ප්‍රසාදයක්. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වම් කොට වදාලා මේ ලෞකික වශයෙන්ොත් ලෝකෝත්තර වශයෙන්ොත් අනේක විද ආනිසංස වින්දනය කර ගනිමින් ජාති ජරා මරණ ආදී දුකින් නිදහස්ව ලබන සදාකාලික සැප ඇති අමහා මහ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගන්නට ලැබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවෙන් 18 කෝටියක් දෙවියන් රක්මින් අරිහත්වයෙන් නිවන් අවබෝධ කළා ඒ අතීත සසර බණහා පුදවිය අසංකේයයක් දෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමිපාදයන් වහන්සේ ප්‍රධාන අසංකේයයක් දෙන සෝවාන් ආදී මාර්ගඵල තුනෙන් නිවන් අවබෝධ කළා ඒ උදවියත් බණහපු අය සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී භික්ෂුන් වහන්සේලා 30000ක් රහත් වුණා ඒ අතීත සසර බණහපු නිසා නේද ඒ වගේම මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී 40000ක් භික්ෂුන් වහන්සේලා අරිහත්ත්වයටපත් වුණා. මහා මංගල සූත්‍ර දේශනාවේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මින්ව මාර්ගඵල නිවන් අවබෝධ කළා පින් පින් අනුමෝදන් වුණා වගේම ධර්ම ශ්‍රවණය කරගත්තු අය නේද ඒ මඟඵල නිවන් අවබෝධ කළේ. කරණීයමෙත් සූත්‍ර දේශනාවේදී වික්ෂුන් වහන්සේලා 500ක් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට විශේෂ කමතාණක් වුණා. ඒ වගේ ඔබ අප සෑම කෙනෙකුටම මේ ධර්මානුශාසනාව ධානාභිඥා මාර්ගඵල පිණසම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තබාගෙන මේ ලෝතර බුදුරජාණන් වහන්සේ පහදා දුන්න මේ සූත්‍ර දේශනාවල සිත යොමු කරගන්න. තථාගත බුදුරජාණන් වහන්සේ දවසක් ජේතවනාරාමේ වැඩ ඉන්න කොටයි මේ දේශනාව පැවැත්වුවේ. අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කරගෙනම මහා විහාර මාලිගාවක් සකස් කර දීමේ ප්‍රාර්ථනාවෙන් ප්‍රධාන දායකත්වයේ ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් දිනු කරගත් හිතක් ඇතුව පැමිණි උතුමේ මේ උතුමා බොහෝම සදැහැති තුනුරන් කෙරේ අසීමිත ගෞරවයෙන් කටයුතු කළේ මෙතුමා දවසක් රජගහ නුවර වෙළඳාම සඳහා පිටත් වෙලා ගියා වෙනදා රජගහනුවර සිටුවරයා මේ සිටුවරයා පිළිගන්න මඟට එනවා. එදා කිසියම් කෙනෙක් ඇවිල්ලා නැහැ. ගෙදරට යනකොට ගෙදර හාත්පසින් වෙනස් පරිසරයක්. බෝධන එකතු වෙලා නොයෙක් නොයෙක් කෑම බීම හදනවා, ආසන හදනවා, පිරිසුදු කරනවා. අසා තියෙන මේ යම්කිසි ආවාහ විවාහ මංගල්‍යයක්වත් හදිසිය යොදාගෙනද නෑ නෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වැදලා ඉන්නවා. උන්වහන්සේට මේ දානේ හදන්නයි සෝදානම. පින්නතුනි පොදුමයි බුද්ධ කියන වචන අහනකොට මෙතුමාට ඉන්න බැරි වුණා. අනේ ඒ උතුමා කොහෙද වැඩින්නේ දැන් බලන්න යන්න ඕන. දැන් මේ රෑ බෝ වෙලා උන්වහන්සේලා විවේකයෙන් වනාන්තරේ වැඩ ඉන්නේ. ඒ නිසා බලන්න යන්න එපා. මෙතුමා රාත්‍රියේ ආහාර පාන රැගෙන නිින්දට වැටුණා. මොන විදිහටවත් නිඳ යන්නේ නැහැ. මතක් වෙන්නෙම බුදුරජාණන් වහන්සේ කවදාකවත් දැකලා නැහැ. නමුත් කල්පලක්ෂයක් දිනු කරගත් හිතක් ඇති මේ මහා උතුමා බුද්ධ කියන වචන අහනකොට පස්වන ප්‍රීතිය හටගත්තා. රාත්‍රියේ බුදු ගුණම සිහි කරමින් බුදුරජාණන් වහන්සේ ගැනම හිතාගෙන ඉන්නකොට මහා ආලෝකයක් හම්බ වුණා. මෙතුමා හිටිය දැන් එළි වෙලා නේද? මාලිගාවෙන් බැහැලා මෙතුමා ගියා පාර දිගේම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. මඟ දුරක් යනකොට සොහනක් හම්බ වුණා. බයක් ඇති වෙච්ච නිසා ආලෝකය අතුරුදහන් වුණා පහු ආවා. දෙවෙනි වතාවෙත් නිදියෙන් නැගිටලා ගියා ආලෝකයක් මතුණා. සොහන මැදින් යනකොට ආපව ආලෝකය නැති වුණා. තුන්වෙනි වතාව බලවත් හිතක් ඇති කරගෙන අර ආලෝකයේ නැවත මතුණා. මා මේ යන ගමන නියම සරුවක්ඥන් වහන්සේ නමක් මුණ ගැසීමට නම් මේ ගමන සාර්ථක වේවා ඒ උතුමන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා මගේ දෙමව්පියන් තම තබපු නමින් මට ආමන්ත්‍රණය කෙරේවා කියන අදහසින් මහමගට බැස පිටත් වුණා යනකොට බුදුරජාණන් වහන්සේ මදක් මගට ඇවිල්ලා ගහක් මුල වැඩ ඉන්නවා බුද්ධ රශ්මි මාලා විහිදුවගෙන ඒ වෙලාවේ මේ සිටුවර හිතුවා මේ මා හොයාගෙන යන උතුමා දෑත නලල මත තබාගෙනම පාත්‍රවේ පාත්‍රවේ ගෙහෙල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරගෙන කල්පලක්ෂයක් පාදමේ පුරාගෙන ආවා සාදු සාදු වහන්සේට මාගේ নমස්කාරය වේවා උන්වහන්සේ මෙතුමාට ඒහි සුදත්ත සුදත්තේ මෙහෙන්න සුදත්ත කියන නම කවුරුත් දන්නේ නැහැ දෙමව්පියන් තබපු නම අනාථ පින්ඩික කියන නම තමයි ප්‍රසිද්ධ මෙතුමා පැත්තකින් වාඩි වුණා රාත්‍රී ධර්ම දේශනාවක් කළා දේශනාවසානයේ මෙතුමා සෝවාන් මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කළා ස්වාමීනි සවැත් නුවරට තවම රත්නත්‍රය නැහැ බෞද්ධ ජනතාව කවුරුත් නැහැ පින්දහම කරගන්න සුදුසු මිනිස්සු ඉන්නවා අනේ ස්වාමීනි සවැත් නුවරට මේ රත්නත්‍රය වැඩෙන සේක්වා කියලා ආරාධනා කළා ඒ වෙලාවේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පහදා දුන්න සිටුවරය තථාගතයන් වහන්සේලා වැඩ ඉන්න විවේක සෙනසුන් වල හොඳයි ස්වාමීනි මම විවේක සේනාසනයක් හදනතුරු වැඩ ඉන්න සේකවාම ආරාධනා කරනවා මෙතුමාට දාන්නේ තින්නවත් ඉවසිල්ලක් නැහැ මෙතුමා සීල සංවිධාන කටයුතු කළා මගද පස මිනිස්සුන් කිව්ව දැන් බුදුරජාණන් වහන්සේ තා මාස කීපයකින් වඩිනවා විවේක සේනාසන හදන්නට ඕන පාරවල් සුද්ධ කරගන්නට ඕන කොඩේ පතා කෙල්වන්නට ඕන කියලා මේ හැම දෙයක්ම කියමින් මගදපසින්න මිනිස්සුන් විස්තර කරමින් ගියා. ඊළඟ ඉදමක් බැලුව සවැත්නවර බලු විතාම දර්ශනේ ඉදමක් තියෙන නගරට ඈතත් නෑ කිට්ටුත් නෑ. හැබැයි මේක අයිති ජේත කුමාරයාට. ජේත කුමාරයාගෙන් ගිහලා ඉල්ලුවාම මේ ඉදම දෙන්න බෑ කිව්වා. ඉතින් මේක මුදල් ඇතුරුවොත් දෙන්න පුළුවන්. ඉතින් දැන් මුදල් අතුරුත් දෙන්න පුළුවන් හිතුවේ නෑ අනාථ පින්නක සිටුවරයාගේ මහා ධන සම්පත්තියක් තියෙන බව. කහවණු අතුරන්න පටන් ගත්තා. අතුරනකොට පණිවිඩයක් ආව ඉඩම දෙන්න බෑ. ඒ තමයි ඊට පස්සේ අධිකරණයට ගියා. අධිකරණයට ගිහලා නඩුවක් පැවරුවා මේ ජේත කුමාරයා ප්‍රකාශ කළා කාමණු අතුරු මේ ඉඩම දෙනවයි කියලා. දැන් මම කහවණු අතුරලා තියෙන ඉඩම දෙන්නේ නැහැ. අධිකරණයෙන් තීන්දුවක් දුන්න ඔබ ගණන් මිල ගණන් නියම කරපු නිසා ඉඩම අයිතිකරුවා දැන් මේ අනාථ පින්ඩක සිටෝරයාට බාර දෙන්න. එතම ඊට පස්සේ කැමැති කරගත්ත ඔබගේ නමින් මේ ආරාමයේ මම හදනවා. ජේත කුමාරයාගේ ඉඩම ඒ නිසා ජේතවනාරාමයේ කියලා නම දාන්න පොරොන්දු වුණා. එතුමා ඊතා ඉක්මනින්ම වැඩ කටයුතු සිය ගණනාවක් කම්කරුවන් යොමු කරමින් විහාර මාලිගාව හදන්න පටන් ගත්තා. තැන්පොකුණු සක්මන්වලු දාන ශාලාව ධර්ම ශාලාව මේ සෑම දෙයක්ම විස්මිත විදිහට විකරමින් යනවා. හැබැයි දෙවියන්ගේ උපකාර හම්බ වුණා. 54 කෝටියක් ධනෙ වේදම් කළා කහවණු. ඉතින් මෙතුමා අංග සම්පූර්ණ විහාරයක් හදලා බුදුරජාණන් වහන්සේ වැඩමවලා සංඝ සතුකොඩ පූජා කළා. එදා ඒ පූජා කිරීමෙන් පස්සේ හත් කෝටියක් ජනගහනයේ සවැත් නුවර හිටිය කෝටි 5ක් ආර්යයන් වහන්සේලා වුණා. දිනපතාම කෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මියෝ බණහන් දෙනවා. දසදහස් ගණන් ජනතාව බණහන් දෙනවා. ඒ තරම් පාරිශුද්ධ භූමියක් වුණා. සුවාසෝ දහසක් ධර්මස්කන්ධය අතුරෙන් සූත්‍ර ගණනාවක් පිටක ගණනාවක් පැවැත්වුවේ මේ ජේතවනාරාමයේ ඉඳගෙන. ඒ වගේම සිල්වත් ගුණවත් උතුමන් පහළ වෙච්ච භූමිය. ආර්ය මාර්ගඵලලාභයෙන් අසංකේය ගණන් පහළ වෙච්ච භූමිය තමයි සවැත් නුවර ජේතවනාරාමය. මෙන්න මේ ජේතවනාරාමේදී දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරමින් මේ ධර්ම දේශනාව පැවැත්තුවා. සෝවතානන්ද බික්කු අස්සන්දෝ සමානෝ ඉමස්මින් ධම්ම විනය උද්දින් විරෝල්හින් වේපොල්ලං ආපන්දිස්සතේතේ නේතං තහනං විජ්ජති මේ පළවෙනිම ධර්මානුශාසනාව මහණෙනි මේ ශාසනයේ වික්ෂුන් වහන්සේ නමක් සද්ධාවෙන් තොරනම් සද්ධාවෙන් තොර වික්ෂුන් වහන්සේ නිසා මේ ශාසනයේ දියුණුවක් විපුල භාවයේ පත්වීමක් දිනෙන් දින දියුණුවට පත්වීමක් වන්නේය කියන කාරණය විද්‍යමාන නොවේ ඒක विद्यमान වෙන්නේ නැහැ. ඒතර වික්ෂුන් වහන්සේ කිය අනතුවේ වික්ෂුණී උපාසක උපාසිකා කියන ඉතිරි පිරිස් තුනක් ආමන්ත්‍රණය කරමින් કોઈ කවුරුණත් ශ්‍රද්ධාව නැත්නම් තනරුවන් කෙරේ ගෞරවය නැත්නම් තනරුවන් තගෞරව සංප්‍රයුක්තව කටයුතු කරනවා නම් ඒ අයගෙන් ශාසනයක් රැකෙන්නේ නැහැ. ශාසනයක් දියුණුවන්නේ නැහැ. ශාසනය එන්නෙන් නම් පිළිහෙනවා. බුදුන් වඳින්නේ නැත්නම් මල් පහන් ගලන්පස පූජා කරගන්නේ නැත්නම් එතන දියුණුවක් තියනවද නැහැ? භාවනා කරන්නේ නැත්නම් දියුණුවක් තියනවද නැහැ? දානමය පින්කම් කරන්නේ නැත්නම් දියුණුවක් තියනවද නැහැ? ඒ නිසා අශ්‍රාබද්ධ අශ්‍රද්ධාවන්තයින්ගෙන් ශාසනයක් දියුණුවන්නේ නැහැ. පිරිහීමක්මයි සිදුවන්නේ. ඒ පොන්ගලෝ සුගතියට යනවද නැහැ. ඒ පොන්ගලෝ මරණයෙන් පස්සේ නරක තිරිසං പ്രേතාසුර කියන සතර පා ලෝකවලට වැටිලා අප්‍රමාණ කාලයක් දුක් විඳිනවා. එහෙම දුකින් දුකට දුකින් දුකට ගියනවා මිසක් සුගතියකට ගන්න බෑ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත නම් අන්න එපමාගෙන් ඒ උදවියගෙන් ශාසනය රැකෙනවා. ශාසනය දියුණු වෙනවා. ශාසනය ව්‍යාප්ත වෙවි යනවා කියලා කාරණේ පැහැදිලි කළා. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ තනරුවන් ඇදහිීම, තනරුවන් විශ්වාස කිරීම, බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා යම් කිසි කෙනෙක් තුනුරුවන් සරණ ගියා නම් එයාට කියන්නේ ශ්‍රද්ධාවන්තයා කියලා. අචල ප්‍රසාද ශ්‍රද්ධාව තිබෙන සෝවාන් ආර්යයන් වහන්සේට සෝවාන් ආර්යයන් වහන්සේගේ සරණාගමනය වෙනස් වෙන්නේ නැහැ. අපේ සරණාගමනේ වෙනස් වෙනවා. කෙනෙක් කැවිදින් කිව්වොත් ශ්‍රද්ධාවන්තයාට මම මුදල් මේ තරම් ප්‍රමාණයක් දෙනවා ආගම ප්‍රතික්ෂේප කරන්න මේ ආගම වැළඳ ගන්න, බණ පොත් පුලුස්සා දමන්න, ඒව කිව්වොත් තුනුරුවන් සරණගේ උපාසක කෙනා ප්‍රතික්ෂේප කරනවා. බැනලා එලව ගන්නවා. අශ්‍රද්ධාවන්ත කෙනෙකුට කිව්වොත් එයා ඒ මුදල් අපේක්ෂාවෙන් ඒ බණ පොත් ටික පුච්චන්න පුළුවන්, ප්‍රතිමාවක් උඩු කරන්න පුළුවන්. ඒ විදිහට කටයුතු කරන්නේ ශ්‍රද්ධාවෙන් තොරවද විය. එයාගෙන් ශාසනය පිරිහෙනවා ශ්‍රද්ධාවන්ත පුද්ගලයාගෙන් ශාසනය දියුණු වෙනවා ඔබ අප සෑම කෙනෙක් මේ කටයුතු කරන්නේ තනරුවන් කෙරේ අසීමිත ගෞරවයෙන්. ඒ නිසා අපෙන් මේ මුළු මහත් ගෞතම සම්බුද්ධ ශාසනය දීප ව්‍යාප්ත කරන්න, ශාසනය ආරක්ෂා කරගන්න මහා රුකුලක් අපි ලබා දෙන. එයින් අපට මහා යෝධ ශක්තියක් ලැබෙන. දුටුගැමුණු මහ රජුරවන්ට වගේ වීර පරාක්‍රම ජීවිතයක් අපට භවයෙන් භවයට හම්බ වෙනවා. අන්නේ වරප්‍රසාදය මහා බුද්ධිමත් වරප්‍රසාදයේ ඔන්න ඔය දෙක අපට හම්බ වෙනවා. ඊළඟ කාරණාව තමයි පැහැදිලි කරනු ලබන්නේ සෝවතානන්ද වික්ඛෝ දුස්සීලෝ සමානෝ ඉමස්මින් ධම්ම විනයේ උද්ධං විරෝලෙන් වේපොල්ලං ආපන්දිස්සතේතේ නේතං තහනං විජ්ජති ආනන්දේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ නම දුස්සීලණං තමන්ගේ පැවිදිලය තමන් උපසම්පදා සීලය මනාකොට ආරක්ෂා කරගන්නේ නැත්නම් ඒ වික්ෂුන් වහන්සේගේ ශාසනය පිරිහෙනවා දියුණුවට පත්වන්නේ නැහැ. දිනෙන් දින පරිහානිය කරාපත් වෙනවා. ඒ කාරණය विद्यමානයි. බුද්ධ ශාසනයක් දියුණුවට පත් වෙන්නේ නැහැ. පිරිහීම. ඒ වගේ වික්ෂු වික්ෂුණ පාසුක පාසිකාන් තමන් දුස්සීලනම් සත්ව ඝාතනය, සොරකම කාම මිත්‍යාචාරේ බරෝ වංචාව මත්පැන වසවිස වර්ග වෙළඳාම මෙන්න මේවා තැබ්බහි වෙලා ඉන්නවා නම් එයාගෙන් ශාසනයක් රැකෙනවද? ජාතියක් රැකෙනවද? දියුණුවක් වෙනවද නැහැ. බුදුරජාණන් වහන්සේ පහදා දුන්න ජාති ආගම පිළිහිමක් ශාසනය පිළිහිමක් දෛනික ජීවිතයේ පිළිහිමක් සංසාරික ගමන පිළිහිමක් කියන කාරණා ටික ඉෂ්ට කරගන්නවා. එහෙම නෙමෙයි යම් කෙනෙක් සිල්වන්තනම් පංචශීලය අටසිල් දසසිල් පැවිදි උපසම්පදා සිල් මේවා මනාකොට ආරක්ෂා කරගනු ලැබෙනවා නම් දියුණුව පිණිස කටයුතු කරනවා නම් බණ භාවනා කටයුතු දියුණු කරගන්නවා නම් එන්නෙන් සීලයෙන් දියුණු වෙනවා මොහොතක් මොහොතක් පාසාම සීලයෙන් දියුණුවෙන් දියුණුවටපත් වෙනවා එතකොට මේ සීලයෙන් අපට ලැබෙනවා විශේෂ වරප්‍රසාදයක් ඒ වරප්‍රසාදය තමයි අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා කවදාකවත් උපදින්නේ නැහැ. ඊටාම පිරිපුන් වාසනාවන්ත ජීවිතයක් හම්බ වෙනවා. භෝග සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ස්වර්ග සම්පත්තිය මෙන්න මේවා ටික හම්බ වෙනවා. සිල්වන්ත ගුණවන්ත ජීවිතේ විපාක වාරවලින්. මේ ජීවිතේත් හොඳයි. සසර ගමන හරියට දීප්තිමත් වස්තුවක් වගේ දීප්තිමත් වස්තුවක් වගේ ජීවිතයක් හම්බ වෙනවා. අන්න ඒක තමයි සීලයාගේ වැදගත්කම. සිල්වන්තකම, ගුණවන්තකම කියන එක ලෝකෙට පෙන්වන දෙයක් නෙමෙයි. සිතේ අභ්‍යන්තරයේ පවතිනට ඕන කායික සංවරයයි, මානසික සංවර, කායික සංවරයයි, වාචික සංවරයයි පමණක් විදා දක්වනවා. එහෙම පෙන්වුම් කිරීමේදී බොහොම හොඳ වාසනා සම්පත්තියක් සැලසෙන ඒ දෙවෙනි කරුණ. තුන්වෙනි කාරණාව අල්පස්සුතයි. ඒ කියන්නේ මොනම දෙයක්ම මතක තියාගන්න බෑ. අල්පස්සුතයි. එයාගෙන් ශාසනය දියුණුවක් වෙන්නේ නැහැ පින්නතනේ ශාසනය පිරිහෙනවා. ඒ වගේම බහුසුත කෙනෙක් නම් ඕන දෙයක් අසහදරා ගන්න පුළුවන්. පාඩමක් හොඳට තේරුම් ගන්න පුළුවන්. එවන් කෙනෙක්ගෙන් ශාසනය දියුණු වෙනවා. ශාසන ව්‍යාප්ත බවට පත් වෙනවා. පිරිහීමක් වෙන්නේ නැහැ. ආනන්ද ස්වාමින් වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ බහුසුත භික්ෂූන්ගෙන් අගතන්පත් උනේ මුළු ත්‍රිපිටක ධර්මයේම දරාගෙන මොකද්ද කරගත්තු පින්කම ත්‍රිපිටකයේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ පාඩම් කිරීම පන්වෙනිදක් පූජා කර ගැනීම ඔන්න ඔය පින්කමේ අනුහසින් තමයි මහා බුද්ධියක් ලැබුණේ මේ වගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානීය භාවනාමය පින්කමෙන් පහා ප්‍රඥාවක් ලැබෙනවා භෞතික ස්වභාවය හොඳට හම්බ වෙනවා. ඒ තමන්ටත් හොඳයි, ශාසනයටත් හොඳයි. එහෙමනම් මෙලවටත් හොඳයි, පරලොවටත් හොඳයි. සුගතියෙන් සුගතියට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණේ සෝචකී කරු බව. සෝචකී කරු බව අනිවාර්යෙන් හැමෝ ළඟම තියෙනට ඕන. සමහර උදවිය සෝචකී කරු නැහැ. කියන දේ අහන්නේ නැහැ. දිනෙන් දින දිනෙන් දින නයක් නයක් පාප සිතුවිලි වලින් පිරිපොන්ව යනවා. දෙමව්පියන් යටතේ ඉන්න දරුවන් ගුරුවරුන් යටතේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේ කරුණන් එතන දියුණුවක් වෙනවද නෑ පිරිහීමක් වෙන්නේ එමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා එවන් අයගෙන් ශාසනයක් රැකෙනවද එවන් අයගෙන් ජාතියක් රැකෙනවද නැහැ පිරිහීමක්මයි වෙන්නේ ඒ කාරණය विद्यमान වෙන්නේ නැහැ ඊළඟට උන්වහන්සේ පැහැදිලි කළා සෝචකීකරු කෙනෙක් ඉන්නවා සෝචකීකරු කෙනා බොහොම හොඳයි ශාසනයට රැකෙනවා ශාසනය දියුණු වෙනවා තමනු ගුණ ධර්ම දියුණු කර ගන්නවා රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ බොහෝම සුවචකී කරු භික්ෂුන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ කල්පලක්ෂ්‍යයක් දියුණු කරගත් හිතක් ඇතුව තමයි මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ සසර ගමනේ ආවේ මහා පින් ඇති ගුණ ඇති උතුමන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවචකී කරු භාවයෙන් අගතන්පත් වුණා ශාසනය ඉදිරියේ පැවැත්මට එන හැමෝටම ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කළේ. ඒක ඉතාම වැදගත් ජීවිතයක්. අපේ ශ්‍රෝතකේ කර බව පුරුදු පුහුණු කරගත්තම අපිට ශාසනයටත් ජාතියටත් ලොකු පිහිටක් උපකාරයක් වෙනස පවතිනවා. ඊළඟට පාප මිත්‍රයා අපි පාප මිත්‍රයෝ නම් අපි වැරදි අදහස්, වැරදි ක්‍රියා, වැරදි පැවතුම්, වැරදි සිතුවිලි අපි ළඟ තිබුණොත් අපි අනුන්ටත් දෙන්නේ ඒක තමයි. එයින් අපි රැකෙනවද? අනුන් රැකෙනවද? ශාසනය රැකෙනවද නැහැ. ඒ කාරණේ ප්‍රකට නැවදක් නැහැ. එහෙමනම් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. අද මේ කල්යාණ මිත්‍රත්වය නිසා නේද දෙමව්පියන් සිහි කරන, වැඩිහිටියන් සිහි කරන මේ පුණ්‍යානුමෝදන දෙගාසිරි පැතින් මේ කරන්නේ කල්යාණ මිත්‍රෝ නිසා. ඒ නිසා කල්යාණ මිත්‍රය කියන්නේ හොඳ වචන කතා කිරීම, හොඳ ක්‍රියා පැවැත්වීම, හොඳ සිතුවිලි සිටීම. අන්න ඒක තමයි කල්යාණ මිත්‍රයා. අනද ස්වාමීන් වහන්සේ දවසක් වදාලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන භාගයක් කල්යාණ මිත්‍රයාගෙන් කියලා. මේ ආනන්දය මුළු මහත් සම්බුද්ධ ශාසනය ආරක්ෂාවන්නේ කල්යාණ මිත්‍රයාගෙන් කියලා පහදලා දුන්නා. ඒ නිසා මව්පියන් දරුවන් ඥාතින් හිතවතුන් හැමෝම කල්යාණ මිත්‍රෝ නම් ඒ හැමෝම සුගතිය තමයි යන්නේ. අපායකට එහෙම යන්නේ නැහැ. ඇයි හොඳ අදහස් සිතුවිලි තිබෙන්නේ? එනිසා කල්යාණ මිත්‍ර ගුණ පුළුවන් තරම් අපි දියුණු කරලා කායික මානසික සුවය අපි හදාගනිමු. ඊළඟ කාරණාව කම්මැලිකම. කම්මැලිකමෙන් ශාසනයක් දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම දෛනික කටයුතු දියුණු වෙන්නේ නැහැ පිරිහීමක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්න කම්මැලිකම පුළුවන් තරම් ජීවිතවලින් ඉවත් කරන්න. කම්මැලිකමේ ආදීන හොඳට බලන්න. කම්මැලි පුද්ගලයා ධන කුවේරෙක් වුණාද නැහැ. ඒ වගේ මාර්ගඵල නිවන් අවබෝධ කළාද නැහැ. පිරිහීමටපත් වුණා. සාජකාරී කටයුතු වලට හරියට වෙලාවට ඉන්නේ කම්මැලි පුද්ගලයා. ඒ වගේම ආර්ථික දියුණුවක් හදා ගැනීමට මහන්සි ගන්නෙ නැහැ. කම්මැලි පුද්ගලයාගේ ලක්ෂණ. ඒවා ප්‍රතික්ෂේප කරන අපි වෙන්නට ඕන ආරම්භන ලද වීරය උත්සාහයෙන් කටයුතු කරන්න වෙන්නට ඕන. ආයතනයටත් හොඳයි, ගෙදර දොරටත් හොඳයි, ආර්ථිකයටත් හොඳයි. ඒ මොකද වංචාවක් නැහැ. වෙලාවට වැඩට එනවා වෙලාවට නිම වුණ වෙලාවට පිටත්වල යන අතරතුර එහෙම යන්නේ නැහැ මොකද වීරියවන්ත පුද්ගලයා දියුණුව පිණිසමනේ කටයුතු කරන්නේ එහෙම කටයුතු කළොත් කරන ආයතනේ බොහොම සවිශක්තමත් හැමෝගෙම උදව් උපකාර හම්බ වෙනවා ලබා ගන්න මුදල ණය නැති මුදලක් වෙනවා. ඒ මුදල විනාශ වෙන්නේ නැහැ. ආරක්ෂා සංවිධාන සහිත මුදලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වම් කළා අරමන ලද වීරය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කොයි කාගේ ළඟත් තියෙන්න ඕන එයින් දියුණුවක් සැලසෙනවා යහපතක් සැලසෙන බව උන්වහන්සේ අපට පෙන්වම කොට වදාලා ඊළඟට සිහි කල්පනාව නැති මිනිසයා ගැන සිවණ පිරිස ගැන සමහරක් පොදවියන සිහි කල්පනාව නැහැ එයාට පුළුවන් ද බණ දහම් අහන්න දාන ආදී පින් කරන්න බණ භාවනා කටයුතු කරන්න ඒගොල්ලන්ට බෑ එහෙනම් තමනුත් පිරිහෙලා ශාසනයත් පිරිහෙලා ශාසන ව්‍යාප්ත වෙන්නේ නැහැ ව්‍යාප්ත වෙනවා කියනවා නම් ඒක විද්‍යමාන කරුණක් එම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් ළඟ එළඹ සිට සිහිය තියෙනවා නම්, සිය කල්පනා හොඳට තියෙනවා නම්, එයා බොහොම හොඳ කෙනෙක්. පාඩමට හොඳයි, ශික්ෂාවට හොඳයි, අධ්‍යාපනයේට, රැකී රක්ෂාවන් දෛනික කටයුතු හැම දෙයකටම හොඳයි. එහෙමනම් ඕන කරන පළවෙනි ගුණාංගයක් තමයි සිහි කල්පනාව. සිහි කල්පනාව තමයි සෑම දෙයකම දියුණුවක් පිණිස කටයුතු කරන්නේ. ඒතර මේ සිහි කල්පනාව දියුණු කරන එක ක්‍රමයක් ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, භාවනාව, පොත්පත් බැලීම. ඔන්නෝවාගෙන් සිහි කල්පනාව හොඳට දියුණු වෙනවා. තමනුත් හැදෙන දරුවන්ටත් මේ මඟ පහද දෙලා කටයුතු කිරීමෙන් ඔබේ පාර්ශවයටම යහපතක් සැලසෙනවා. ඊළඟ අසන්තුෂ්ඨිතා ලදදීන සතුට වෙන්නේ නැහැ. Tamanta මොන තරම් වස්තුව ලැබුණත් සෑහීමක් නැහැ. එයා මොකද කරන්නේ? සත්ව ඝාතනය, සොරකම ආදී දේවල් වලට, වසවිස වර්ග වෙළඳාම් වලට පුරුදු වෙනවා. සෑහීමක් නැති නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වම කරනවා සංකොට්ඨිතා වික්ෂ වික්ෂණී උපාසක උපාසිකා කියන මගේ සිවණක් පිළිස ලද දෙයින් සතුට වෙන්නට ඕන. Tamanta ලැබෙන වැටුපෙන්, Tamanta ලැබෙන ආහාර පාන ඇඳුම් වලින් සෑහීමකටපත් වෙන්නට ඕන. ඒ සෑහීමකටපත් වුනහම එයා සතුන් මරයිද, සොරකම් කරයිද, කාම මිත්‍යාචාර හැසිරෙයිද, බොරු වංචාව කරයිද, මත්පැනට ගොදුරු වෙයිද, වශවිෂ වර්ග වෙලඳාම් කරයිද? නෑ, ඒක දුර වෙනවා. දුර වෙලා බොහොම හොඳ ප්‍රසාද ජනක ජීවිතයක් ගත කරනවා. ඒක ඊටාම වැදගත් කාරණයක් වශයෙන් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වමු කළා. ඊළඟ පාපිච්චෝ පාපිච්ච කියන්නේ ලාමක පැවතුම් ලාමක පැවතුම් මොනතරම් දේ ලැබුණ සෑහීමක් නැහැ. තමන්ගේ නැති ගුණ ප්‍රකාශ කරනවා. මම ධනවාදී කෙනෙක්. මම කුලවාදී කෙනෙක්. මම ධානාභිඥා තියෙන කෙනෙක්. ওই විදිහට කියනවා. පින්නතුනේ තමන් ළඟ තිබෙන ගුණ ප්‍රකාශ කිරීම සපුරා තහනම් බුද්ධ ධර්මයට අනුකූලව. එයා ප්‍රකාශ කරනවා නම් පාපිච්ච පුද්ගලයෙක්, ශාසනය පිළිහෙන පුද්ගලෙක් වෙනවා. අනපේක්ෂ පුද්ගලයෙක් වෙන්නට ඕන ගුණධර්ම දියුණු කරනවා අනුන්ට පරිත්‍යාග කරනවා තමන්ගෙන් බොහෝ උදව් උපකාර අනුන්ට දක්වනවා එයින් පෙන්නතොනේ මහා පුදුම ශක්තියක් තමන්ට ලැබෙනවා ඒ ශක්තිය ලැබුණහම තමන් නොයෙක් නොයෙක් දේවල් සොයාගෙන යන්නේ නැහැ ලද දෙයින් සතුට වෙන්න වගේම ගුණ සම්පත් වලිනුත් සෑහීමකට පත්වල දියුණුව පිණිස කටයුතු කරනවා අන්න ඒකට කියනවා අල්පේච්ඡතා ජීවිතය කියලා තව සමහරක් වෙන මිත්‍යාවාදයෙන් සිල් සමාදන් වීමක්, දන් දීමක් මොකුත් නැහැ. දාන ආදී පින්කම් කරන අයට දෝෂාරෝපණය කරනවා. වැරදි පිළිවෙත් ප්‍රකාශ කරනවා. ඒ ශාසනය පිරීමක් මිස දියුණුවක් වන්නේ නැහැ. යම් කෙනෙක් සම්මා දිට්ඨිය නම් ඒ කියන්නේ මිත්‍යාවාදී නැතුව කර්මඵල විශ්වාස කරගෙන තනරුවන්ට ගෞරවය කරමින් කටයුතු කරනවා. අන්නේ පුද්ගලයා විශ්මිත කෙනෙක් එයාට කියනවා සම්මාවාදී පුද්ගලයා කියලා. සම්මාවාදී පුද්ගලයා කියන්නේ ලෞතර ධර්මය ලෞතර ධර්මයක් මෙන් පිළිගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ ඒ විදිහට පිළිගන්නවා. කර්මයයි කර්මඵලයයි සසර ගමනයි හොඳට පිළිගන්නවා. සමහර ලෝකයේ මිනිස්සු ඉන්නවා මාර්ගඵල මෙලවක් පරලවක් පිළිගන්නේ නැහැ. ඒ අයට තමයි කියන්නේ මිත්‍යාවාදීන් කියලා. ඒතර මේ සම්මාවාදී පුද්ගලයා බොහෝම හොඳ කෙනෙක්. එයා දම් පින්කම් කරගන්නවා. මවුට පියාට හොඳට සලකනවා. වැඩිහිටියන් සලකනවා. ආයතනයේ ප්‍රධානීන්ට ගෞරව කරනවා. යතහත් කම ස්වචකීකරුකම හොඳට තියෙනවා. අන්න බලන්න කොච්චර වැදගත්ද. ඒතර ශාසනයට විතරක් නෙමෙයි, ගෙදරට විතරක් නෙමෙයි, ගමට විතරක් නෙමෙයි ආයතනයට විතරක් නෙමෙයි මුළු මහත් රටටම ආදර්ශ සම්පන්න ජීවිතයක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වම කොට වදාළේ තමන්ගේ ජීවිතාව නුවණින් කල්පනා කරමින් ගෙන යන්න ඕන. එහෙම ගෙනිච්ච නැත්නම් අද වැටෙනවා. ආයතනයක් නුවණින් කල්පනා කළ නොගෙනෙච්චොත් අද වැටෙනවා. හැමෝගෙම බුද්ධිය එකට යොදවන ආරක්ෂා කරගන්න ඕන. ශාසනය දියුණු වන්නේ එහෙමයි. ආගම ජාතිය දියුණුවන්නේ එහෙම එක්ෂිත්ව කටයුතු කරන්න ඕන නිවැරදි දර්ශනයකින් එක්කෙනෙක් කියන වෙන දර්ශනයක් තව කෙනෙක් කියන තව දර්ශන ඒ දෙක එකට ගලපන්න පුළුවන් කමක් නැහැ හැමෝම එක අදහසකට එන්න ඕන ඒ අදහසකට ආවම ඒ අදහස ත්‍රිාත්මක කරනකොට ලෝකෝ දියුණුවක් ශාසනයේ දියුණුවක් අපේ ජාතියේ දියුණුවක් වෙනවා තකියායතනයේ ශීඝ්‍ර සංවර්ධනයක් ශීඝ්‍ර දියුණුවක් තියෙනවා මොකද අදහස් හොඳයි, සේවක සේවිකාවන් හොඳයි, නිලධාරි මණ්ඩලය හොඳයි, උසස් නිලධාරිවරු හොඳයි. ඒගොල්ලෝ බුද්ධියෙන් කල්පනා කරන වැඩ කරනවා. බුද්ධියෙන් කල්පනා කළ වැඩ කරනකොට වැටෙන්නේ නැහැ ආයතනයක් දියුණු වෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට ඉගන්වන්නේ. මෙන්න මේ ක්‍රමයට ඔබලා කටයුතු කරන්න මේ ගෞතම බුදු සසුන දියුණු වෙනවා. ගෞතම බුද්ධ ශාසනය පිළිවෙත් පුරන්නෝ දියුණු වෙනවා. ආධ්‍යාත්මික වශයෙන්, රැකී ආරක්ෂා වශයෙන්, අධ්‍යාපන කටයුතු වලින්, ආහාර පාන සොයන කටයුතු වලින් ගෙවල් දොරවල් හදා ගැනීම වශයෙන් දියුණුවක් ලබනවා. බලන්න කොච්චර හොඳ පිළිවෙත් මගක් පෙන්වනවද කියලා. ඒ පිළිවෙත් මග පෙන්වා දුන්නේ වෙන කිසිම දෙයක් පිළිස නෙමේ අපේ සැපේ සඳහා නේද? ඒ නිසා ඔබ අප සෑම කෙනෙක්ම මේ මහර්ග කටයුතු කරන්නේ යම් කිසි අරමුණක් ඇති කරගෙන ඒ අරමුණ දියුණුවයි ඒ දියුණුව සමස්ත දියුණුවයි. ඒ සමස්ත දියුණුව ආත්ම ලාභ කීර්ති ප්‍රශංසා පිණිස නෙවේ. ලාභාපේක්ෂාවක් නැතුව අපි මේ උතුම් කටයුතු කරන හැමදෙනාගේ යහපත සඳහා අන්නේ අදහස තියෙනකොට තමන්ගේ ආයතන හැමෝමත් හොඳයි, ගෙවල් දොරවල් වල හැමෝමත් හොඳයි, ගම්වැසියෝ හැමෝමත් හොඳයි. එයින් හැමෝම ගුණ සම්පත් දිනු කරගන්නවා. ඒක ඕන කරන්නේ සද්ධාව, වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ පමණයි. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම අතීත ගැන්වීමක් වුණාට අවුරුදු 2500 ගණනක් වෙනවා මේ ධර්මයේ දේශනා කරන අදත් ඒහා සමානයි. තව අවුරුදු 2500ක් ගිහලා බැලුවත් ඒ ධර්මය අකුරක්වත් වෙනස් වෙන්නේ නැහැ එදාට ගැලපෙනවා. බලන්න කොයිතරම් වැදගත් ධර්මයක්ද කියලා. අපට උපදෙස් දුන්න ඔබලා ශ්‍රද්ධාවන්තයෝ වෙන්න, ඔබලා සිල්වන්තයෝ වෙන්න, ඔබලා බහුස්සතයෝ වෙන්න, ඔබලා සුවචකීකරු පුද්ගලයෝ වෙන්න, ඔබලා කල්යාණ මිත්‍රයෝ වෙන්න, ඔබලා අරමලද වීරියෙන් කටයුතු කරන්න, ඔබලා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න, ඒවගේ ඔබලා ලද දෙයින් සතුට වෙන්න, ඔබලා මහේෂ්ඨ පුද්ගලයෝ වෙන්න එපා. ඔබලා පුළුවන් තරම් නෝනින් කටයුතු කරන්න. ඔන්න ඔය අනුශාසනා 10 තථාගත බුදුරජාණන් වහන්සේ අපට පෙන්වමු කළා. මගේ මේ ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ ඔන්න ඔය කාරණා 10යි පිරිහීමේ කරුණු 10යි. ඒ කියන්නේ දුස්සීල වීම, අල්පස්සුත ගැන බහුසුතකමක් නැතිවීම, සෝචකී කරු නැති බව, ඒ වගේම පාප මිත්‍රයා, කුසීතකම හේවත් කම්මැලිකම, ඊළඟට සී කල්පනාව නැති බව, ලද දෙයින් සතුට වෙන්නේ නැති බව, පාපිච්ච අදහස් වලින් යුක්ත බව සහ මිත්‍යාවාදී අදහස් වලින් යුක්ත බව මෙන්න මේ කාරණා 10 ප්‍රතික්ෂේප කටයුතුයි එයින් පිරිහීමක් වෙනවා දියුණුවක් වන්නේ නැහැ. දියුණුවක් වෙන කරුණු ටික එකතු කරගෙන අපේ අපේ දරුවන්ටත් අපේ ඥාතීන්ටත් අපේ අසල්වැසියන්ටත් මේ ටික බෙදා දුන්නම කොච්චර වටිනවද? ඒ වගේම ඒවට හැමදෙනාටම එළියක් ආලෝකයක් දීප්තිකමක් ලැබෙනවා නේද? මහා පින්වත් ගුණවත් ධනවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද? අන්නේ අනුසාරයෙන් කටයුතු කරනකොට අප සෑම කෙනෙකුටම ලෝකෝ ශක්තියක් හම්බ වෙනවා. ඒක තමයි ආයු වරණ සපබල ප්‍රඥාව ලබා දෙන මහා පුණ්‍ය නිධානයක් නිදාගත කර ගැනීම. ඒ පුණ්‍ය නිධානයද කියනවා අනුගාමික නිධානය. අද ඔබ අප සෑම කෙනෙක් සැපෙන් වාසය කරන්නේ, හොඳ රැකියාවක් හම්බ වුනේ, කෑම බීම හම්බ වෙන්නේ, ඇඳුම් පැළඳුම් ලැබෙන්නේ, ගෙයක් දොරක් හම්බෙලා තියෙන්නේ. දුකක් නැතුව ජීවත් වන්නේ පින නිසා. මේ පින අදින් නතර වෙන්නේ නැහැ. නිවන් දක්නා අතුරු අපි උපදිනවා. උපදින භවයක් පාසාම අපි දුක් විඳින්න කැමති නැහැ. අපායකට යන්න කැමති නැහැ. අන්ධයෙක්, බිහිදෙක්, ගොළුෙක්, මන්දබුද්ධික කෙනෙක්, තිරිසන් ලෝකේ සතෙක් වෙන්න කැමති නැහැ. අකමැති වුණාට බෑ අකමැති ඒවා ප්‍රතික්ෂේප වන වැඩ කරන්න ඕන. පංචශීල රැකගෙන, දානශීල භාවනා පින්කම් කරගෙන, බෝධනාත් උදව් උපකාර කරගෙන කටයුතු කළාම අපේ සසර ගමන හොඳයි. සසර ගමන ආලෝකමත් වෙනවා. අනන්ත බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ඒ අනුශාසනාව අපට කළේ උන්වහන්සේලගේ සසර ගමන දීප්ති දීප්තිමත් වන නිසා නේද? ඔය සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප රාහුල ආදී මහා උතුමන්ගේ ජීවිත එන්නෙන්න ව්‍යාප්ත වුණා දීප්තිමත් වුණා ගුණවන්ත නැනවන්ත වුණා පින්වත්නි. ඒ වගේ ඔබ අප සෑම කෙනෙකුටම නිවන් දක්නාතුල් ලබන සෑම ජීවිතයක් මේට වඩා හොඳ සැනසෙලදායක ආලෝකමත් ජීවිත පළක් ලබන්න පුළුවන් පින්වත්නි. එසේ කල්පනා කරන තමන්ගේ ජීවිතයට වටිනා පින්කමක් නැවත වතාවක් සිදු කරගන්න තවකා සම්බෝධන ඒක මහා ප්‍රඥාවක් ලබා දෙන පින්කම ඒක තමයි ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණය කිරීම දුර්ලභ කාරණයක් බව මම සිහිපත් කළා. ඉතින් ඒ දුර්ලභ කාරණයක් මේ වෙලාවේ මියගිය ඥාතීන් වෙන වෙනත් ජීවත් වන ඥාතීන් සෙත්පැත්තෙන් වශයෙන්ොත් අරමුණු රාශියක් සිතේ දරාගෙන මේ මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින්කම සිදු කරගනු ලැබෙනවා. මේ ධර්ම දේශනාවෙන් ලබා ගන්න කුසල සම්භාර ධර්මය ඔබ අප සෑම කෙනෙකුටම මෙලොව ජීවිත පරලොව ජීවිත සැපවත් වෙලා ජරා මරණ ආදී දුකෙන් නිදහස්ව ලබන අමහා මහ නිවන් සම්පත් පිණසම හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආරක්ෂක දෙවියන්ටත් හිතාහිත මදහස් සම සත්නදත් මුළු මහත් ලෝකවාසීන්ටත් මේ පින දෙවි ලෝතරාසුව පින සිහිත වාසනාව වේවා. අවසන් වශයෙන් මේ ධර්ම ශ්‍රවණලාභී මහත්තුරු මව්වරු දූ දරුවන් සිළු දෙනා තම සමස්ත ලංකා වාසීන්ටත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සභාපතිතුමන් ප්‍රධාන නිලධාරි මණ්ඩල ඇතුළු සේවක මණ්ඩල හැමෝටම මේ කුසල් බලෙන් තරුවන් පිහිටෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පින්වත් ගුණවන් යනවත් ජීවිතය ගත කරගන්න වාසනාව ලැබේවා මෙලව ජීවිතත් මත ජීවිතත් සුවපත් වේවා අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සනසේවදාලා අජරාමර සංඛ්‍යා තමහා මහ නිර්වාණ සම්පත්තියේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියන්නේ මනසව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතෝ අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිකාරී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහකොල්ලේ සෝමවංශ ස්වාමින්වයන් වහන්සේ